සාදානන් මේ හැම දිනාටම ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මය අහනකොට මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා ඒ ධර්මය අහන වැඩක් නෑ. ඒලා කියන ධර්මය ධාරණය කරගන්නට ඕනේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ඒ ධාරණය කරගත්තු ධර්මයේ සමාගයේම නුවණක් බවට සමාගයේම අවබෝධයක් බවට පත් කරගන්නට ඕනේ. ඒ ධර්මය ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට ඕන. ඔතන කොටස් තුනක් තියෙනවා. අහන ඊට පස්සේ ඒකේ අර්ථය තමාම සමාගයේම අවබෝධය තුළින් දැනගන්න. ඒත් ඒක භාවනා තුළින් අත්දකින. මේ ආකාර තුنين හරියට මේ මේ කියන ලද ධර්මයේ අනුව පිළිපැද්දොත් ඒ ආකාර තුන Tamanට අත්දකින්න පුළුවන් වුණොත් ඒක තුළින් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මේ නිවන් ලැබීමට නම් අප විසින් කළ යුතු වන්නේ විදර්ශනා භාවනාවක්. විදර්ශනා භාවනාවක් කරන්නට හැකියාවක් නැහැ. සමතේ වශයෙන් සිතේ සමත වශයෙන් සිත එකඟ භාවයක් නැත්නම් මොකද සිත එකඟ නැත්නම් ඒකගෙන එකඟම සිතකින් දැකේ හැකි ධර්ම විසිරණ සිතකින් දකින්නට පුළුවන්කමක් නැහැ ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වනවා සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා බුතම් පජානාති කියලා. සමාධිමත් සිතක් ඇති කෙනෙක් තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ. මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් තමයි නිවන් ලබන්නේ. කිංචයතා භූතම් පජානාති කියනකොට ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්ංගමෝ මේක තමයි රූපය මේ රූප සමුදය ඇතිවීම මේ රූපය නැතිවීම මේ විදිහට වේති වේදනා ඉති වේදනා සමුදය ඉති වේදනා අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥා සමුදය ඉති සංඥා අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරං සමුදය ඉති සංඛාරං අත්ංගමෝ ඉති විඥානං ඉති විඥාන සමුදය ඉති විඥාන සත්ංගමෝ කියලා මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහටයි පංචස්කන්ධය කියන්නේ මේ පංචස්කන්ධය දත යුතුයි ඒ පංචස්කන්ධයේ සම්බේ දත යුතුයි ඒ පංචස්කන්ධයේ නිරෝධය දත යුතුයි නැති වියම් දත යුතුයි මේ අර යතහ භූතම් ප්‍රඥාති ඇත්ත සැටි ඇති සැටියෙන් දකින්න ඕන මොකද්ද කියන කාරණාවට බුදුහාමුදුරුවෝ එක් අවස්ථාවකදී කියපු දේශනා පාඩයක් අපි ඉදිරිපත් කළේ මේ යතහ භූතම් ප්‍රඥාති කියන්නේ ඕක විතරක් නෙවෙයි නොඑක් අවස්ථාවල බුදුහාමුදුරුවෝ විද්‍යාකාරයෙන් විවිධ අවස්ථාවලදී විවිධ කරුණු ඉදිරිපත් කළා තියෙනවා සමහර අවස්ථාවලදී ඉදන් දුක්ඛන්ත යතහ භූතම් ප්‍රඥාන ප්‍රයන් දුක් සමුදය ප්‍රයන් දුක් නිරෝධය සංඛාරයන් දුක්ඛ නිරෝධෝදය යථා භූතං පජානාති ආදී වශයෙන් දක්වලා තිබෙනවා මේක දුක මේ දුක් ඇතිවීමේ හේතුව මේ දුක් නිරෝධය මේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආදී වශයෙන් දකින්නට ඒක එතකොට නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනාගේ සිත තුළ සමාධියක් තියෙන්න ඕන ඒ සමාධිය තුළින් ඇත්ත ඇතිසැකයෙන් දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. නැත්තම් නිවන් ලබන්න බෑ. ඇත්ත ඇතිසැකයෙන් දකින්නේ කොහොමද? අපි හිතමු රූපය කියලා හිතමු. බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දක්වලා තියෙනවා ඉද බික්කේ බික්කෝ රූපං අභිනන්දති අභිවන්දති අජ්ජෝසා චිත්තති සමහරෝ තමන්ගේ රූපස්කන්ධය අරගෙන රූපස්කන්ධය කිව්වහම මෙයාට තේරෙන තමන්ගේ ඇඟ කියලා හිතන්නකො ශරීරේ මේ රූපස්කන්ධය අරගෙන අභිනන්දති අභිවදති අජ්ජෝසා චිත්තති ඒක ආස්වාද කරනවා අභිනන්දනය කරනවා ඒක හොඳයි ලස්සනයි රෝමන් තරුණයි ආදී විශේෂ අභිවදති අජ්ජෝසා චිත්තති රූපේ බැසගෙන ගිලගෙන සිටිනවා ඒ කියන්නේ අර දැන් අර පැණි හැලියකට වැටුණු ඇඹලෙක් කියලා අපි සිංහල කතාවක් තියෙන ඒ වගේ රූපේ ගිලගෙන දැසගෙන තියෙනවා. දැන් ওই සමහර කෙනෙක් කරන ආකාර තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ. රූපං අභිනන්දති අභිවජති අජ්ජෝසායතිති. තස්ස රූපං අභිනන්දතෝ අභිවජතෝ අජ්ජෝසායතිතෝ ඒ ආකාරයෙන් තමන්ගේ රූපේ හෝ බාහිර රූප. රූප කියවහම පණ ඇති පණ නැති ඔක්කොම රූප. ඇයට පේන දේවල්. කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ මේ ඔක්කොම රූප. මේ අය රූප කියනකොට එකපාරට පටු කල්පනාකින් බහැලා තීරණය කරන්නට එපා. ඇහැට පේන දර්ශන විතරයි රූප කියන්නේ. කනට ඇහෙන ශබ්දත් රූප, නාසයට දැනෙන ගඳ සුවඳත් රූප, දිවට දැනෙන රසස් රූප, කායට දැනෙන විවිධ ස්පර්ශස් රූප. එතකොට මේ කොටස් පහටමයි රූප කියන වචනේ යොදාගන්නේ. එතකොට මේවා අභිනන්දති, අභිවදති, අජෝසායත. එතෙටි මේවා අභිනන්දනය කරනවා. හොඳයි හොඳයි කියලා කියනවා. ඒවම ගිලගෙන බැසගෙන ඒකෙම නිමක්න වෙලා සිටිනවා. ඒ රූපේම උපාදාන කරගෙන සිටිනවා. එතකොට තස්ස දාන රූපන් අභිනන්දතෝ අභිවදතෝ අජෝසායතිතෝ ඒ ආකාරයෙන් මේ විදිහට කටයුතු කරන විට උප්පජ්ජති නන්දි එවැනි තැනත්තාගේ සිත තුළ නන්දියක් ඇති වෙනවා. නන්දිය කියන්නේ ප්‍රීතිය සහිත ආශාවක්. ඒ කියන්නේ සතුටේ මිශ්‍ර වෙච්ච සංපයුක්ත වෙච්ච ආශාවකට කියනවා නන්දිය කියලා අපි බුදුහාමුදුරේ ඒ වචෙන් තමයි පාවිච්චි කරන්නේ. එතකොට රූපය අභිනන්දනය කරනකොට ආස්වාද කරනකොට ඒකෙම දැසගෙන ගිලගෙන සිටිනකොට උප්පජ්ජති නන්දී නන්දියක් උපදිනවා සතුටු විශ්ව වූ ආශාවක් ඇති වෙනවා. සස්තු පාදානපච්චය බහෝ එතකොට ඒ ඒ නන්දේ ඇති වුණාට පස්සේ ඒ කියන්නේ මේ රූපය පිළිබඳ නන්දේ ඇති වුණාට පස්සේ ඒක සදුපාදාන ඒකම උපාදානයක් බවට පත් වෙනවා සිතින් ඒක තදින් අල්ලනවා පස්ස උපාදාන පත්‍යා බහෝ එසේ උපාදාන කරගත්තාට පස්සේ කර්ම භව රැස් වෙනවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා කරන සිදු කරනවා භව පත්‍යා ජාති ජාති පත්‍යා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපාස සම්භවಂತಿ ඊව මේ තස්ස කීව ලස්ස දුක්ඛ කන්දස සම්දේවකෝති එතකොට ඒ ආකාරයෙන් උපාදාන කළාට පස්සේ කර්ම භව රැස් වෙනවා කර්ම භව ඇතුණාට පස්සේ නැවත ඉපදීමක් ඇති වෙනවා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් ඔක්කොම ධර්මයන් ඊට පස්සේ නැවත නැවත ඇති වෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ දුක්ඛ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය ඇති වී ඇති නැති නැති වෙනවා දුක්ඛ සමුදය සත්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නැවත නැවත ඉපදී ඉපදී සංසාරේ පුරා ගමන් කරන්න සිදු වෙනවා මේක මේ රූපේ පිළිබඳ අපි කියුවේ කොහොමද රූපේ නිසා සංසාරේ මිනිස් දිග්ගස්සගන්නේ නොදක්කම අවිද්‍යාව නිසා මේ විදිහටම කියනවා අපි මේක විස්තර කළේ නෑ මේ බුදුහාමුදුරුවෝ කියන පාඩේ විතරයි මේ අපි කියවේ. වේදනන්න අභිනන්දති වේදනාව අභිවදචර්ජෝසම් වේදනාව හොඳයි සුඛයි කිය කියා ආස්වාද කරන විශේෂයෙන්ම සුඛ වේදනාව ආස්වාද කරනවා ලෝක සත්‍ය සුඛ වේදනාව සෘෂ්ඨා කටයුතු කරන සුඛ වේදනාව ලබා ගැනීමටමයි ඔක්කොම දේවල් කරන්නේ මේක හොඳයි මේක සපයි මේක වන්නේ සුඛයි කියලා හැම එහෙම ආස්වාද කරලා වේදනාවෙන් බැසගෙන සිටිනවා එහෙම බැසගෙන සිටින පුද්ගලයාට වේදනාව කෙරෙහි අර නන්දිය කියන එක ඇති වෙනවා නන්දිය කියන්නේ සප්පීතික තෘෂ්ණාව දැන් මේ වචන දෙක කිව්වහම මෙයාට තේරෙනවා සබ්පේතික තෘෂ්ණාව කියන්නේ ප්‍රීතිය සහිත ආශාව කියන්නේ. ඒ සබ්පේතික තෘෂ්ණාව ඇති වෙනවා. සබ්පේතික තෘෂ්ණාව ඇති වෙනකොට තමයි නන්දිය ඇති වුණාට පස්සේ මේ වේදනාව උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා. එක්කෝ එක තණ්හාවෙන් අල්ලනවා. එහෙම නැත්නම් එක මානයකින් අල්ලනවා. මේ මම මම මේ වේදනාව මම තමයි මේ විදිහට සැප විඳින්නේ ආදී ආකාරවලින්. නැත්තම් දිට්ඨියකින් අල්ලනවා මම මගේ කියන එක දිට්ඨිය මානෙ කියන එක ආරම්භය. ඒ විදිහට තණ්හාවකින් හෝ දිට්ඨියකින් හෝ මානෙකින් හරි වෙනත් කවරාකාරයකින් හරි ඒ ධර්මයේ උපාදාන කරනවා. ඒ උපාදාන කළාට පස්සේ උපාදාන පත්‍යාවව එතන නැවත කර්ම කරනවා. ඉතින් ඒ වේදනාව ආස්වාද කරන උපාදාන කරන තැනත්තා ඉතින් ඒ වේදනාව ලබා ගැනීම සඳහා වේදනාව නැවත නැවත අත්දැකීම සඳහා වේදනාව ඒ සම්බන්ධයෙන් නොඑක් කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා මේ සෑම කායික මානසික මානසික ක්‍රියාවක් සිදු කිරීමේදීම පසුපසින් ක්‍රියාත්මක වන්නේ චේතනාව සංප්‍රයුක්තව කර්ම සංස්කාර ධර්ම රාශියයි එතකොට මේ චේතනාව හා සම්බන්ධව කර්ම සංස්කාර ධර්ම වලට අපි කියනවා කර්ම භව කියලා. මේ කර්ම භව මරණ මොහොතේ සිහිපත් වුණා නම් මරණ මරණ අවස්ථාවේදී අන්න ඒ කර්ම භවයට අනුකූලව නැවත උපදිනවා නැවත උපදිනවා කියන්නේ නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී විවිධ දුක් ගැහැට කම්කටොළු වලට ඒ සත්‍ය බඳුන් වෙනවා. මේ විදිහට මේ දුක්ඛ සමුදය දුක්ඛ නැවත නැවත පහළ වේ පහළ වේ පහළ වේ යනවා. මෙන්න මේ ආකාරයෙන් සංඥාවටක් කියනවා සංඛාර වලටත් කියනවා විඥාන කියන ශේෂ ස්කන්ධ පහටත් කියනවා. ඒක මේ දක්වා මම කියුවේ නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනාගේ සිත තුළ සමාධියක් තියෙන්න ඕන. ඒ සමාධිමත් සිතින් ඇත්ත ඇති සිතින් දැකලා තමයි නිවන් ලබන්නේ. මේ ඇත්ත ඇති සිතින් දැකීමේදී එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ මේ රූපය මේ රූප සමුදය ආදී වශයෙන් පංචස්කන්ධ ධර්මයන් දකින්න. ඒකයි අපි මේ කියාගෙන යන්නේ. එතකොට කෙනෙක් රූපය ආස්වාද කරනවා, ශේ ආස්වාද කරනකොට ඒක හොඳයි හොඳයි කියලා කියනකොට ඒ රූපේම අල්ලාගෙන දඟලනකොට ඒ තුලින් නන්දිය සත් සප්පේතක තෘෂ්ණාවක් ජනිත වෙනවා. ඒ සප්පේතක තෘෂ්ණාව නිසාම ඒකම උපාදාන භවය උපාදානයක් බවට පත් වෙනවා. ඒක නිසා තස්ස උපාදානක් පත්‍ය බොහෝ ඒක නිසා මොහු විසින් කර්ම භව කායික මානසික මානසික ක්‍රියා සිදු කරනවා. මේ ක්‍රියාදාමය නිසා භවපත්‍ය ජාති නැවත නැවත ඉපදෙනවා. මෙයාට දැන් තේරෙනවද රූපය වේදනාවේ සංඥාවේ සංඛාරයේ විඥානයේ කියන මේ කොටස් පහ නිසා මේ ලෝක සත්‍යය නැවත නැවත ඉපදී ඉපදී ගමන් කරන්නේ කොහොමද කියන කාරණා. ඒ රූපේ කියන්නේ ශරීරය, වේදනාව කියන්නේ සැප දුක් මඳහත් වේදනා තුනටම කියන එක වචනයක්. සංඥා කියන්නේ හඳුනා ගන්න එකට රූපය හඳුනා ගන්නවා ශබ්ද හඳුනා ගන්නවා ගන්ධ සමුද හඳුනා ගන්නවා රස හඳුනා ගන්නවා කායයට දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා මානසික විවිධ හැම වෙන විවිධ ආරම්මණයන් හඳුනා ගන්නවා හඳුනා ගැනීමට සංඥා කියන සංඛාර ගැන සිටිවිලි. විවිධාකාර සිටිවිලි. අර රූපය පිළිබඳ සිටිවිලි රූප සංචේතනා කියන, ශබ්ද පිළිබඳ සිටිවිලි ශබ්ද සංචේතනා කියනවා. මේ විදිහට ගන්ධ සංචේතනා, රස සංචේතනා, ප්‍රයට දැනෙන පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා මේවට තමයි සංස්කාර කියන්නේ. විඥානය කියන්නේ දැනීමට ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කම චක්කු විඥාන, කන්න සෝත සබ්දයක් කරනවා සෝත විඥාන මේ විදිහට නාසයට ගඳ සුවඳ ආපහම ගාන විඥාන, ජීවිත කය යම් සත්‍යයක් ගැවුනාට පස්සේ ජීවා විඥාන, කයට යම් කිසි දෙයක් ආවුනාට පස්සේ ගැවුනාට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ කාය විඥාන, මනසට යම් දෙයක් අරමුණු වීම තුලින් මනෝ විඥාන. මේ කොටස් පහට තමයි අපි මේ පංචස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන්නේ. මේ එක එක ස්කන්ධයක් නිසා නැත්නම් මේ ස්කන්ධ පංචකයම නිසා ඒවා අල්ලාගෙන ඒවා බදාගෙන ඒවා ආස්වාද කරගෙන ඒවා මමයේ කියලා හිතාන ඒවා මගේ කියලා හිතාගෙන ඒවා උපාදාන කරගෙන කටයුතු කරන තැනැත්තෙකුගේ සිත තුළ කෙලෙසින්නම් <coughs> කර්ම සංස්කාර කර්ම භව රැස් වෙනවාද ඒ කර්ම භව තුළින් මේ සංසාර ගමන දිගින් දිගට දිගින් දිගට කොහොමනම් කෙලසින්නම් ගමන් කරනවාද කියන කාරණාවයි දැන් මේ කිව්වේ මේක මෙයාට තේරෙනවා නම් හොඳයි. එතකොට ඕක කොහොමනම් අපේ නිවන් යන්නට නම් තියෙන්නේ මොකද්ද? ඔය රෝදයක් කැරකි කැරකි කැරකි කැරකි දිගටම යන පැත්ත ඔය කියන්නේ. ඒ කියන්නේ සංසාර චක්‍රය කැරකි කැරකි යන ආකාරය. ඕක අනිත් පැත්තට කැරකෙන්නට ඕන. නිවන් යන්නට නම්. එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ? රූපං නාබිනන්දති නාබිවදති නාජ්ජෝ සායතිත්‍ත්‍ති. රූපය ආස්වාද කරන්නේ, අභිනන්දනය කරන්නේ රූපයේ ගිලගෙන බැසගෙන සිටින්නේ නැහැ. තමන්ගේ රූපයයි බාහිර රූපයයි අර ඉස්සෙල්ලා කියපු රූප කොටස වලට ඇතුළත් වෙන ඔක්කොම ධර්ම කෙරේ. එහෙම අභිනන්දනය කරනකොට කරන්නේ නැතුව ආස්වාද නොකර ඉන්න කෙනාට නන්දියක් උපදින්නේ නැහැ. නන්දියක් උපදින්නේ නැති කෙනාට එතන උපාදානයක් නැහැ. උපාදාන නිරෝධා භව නිරෝධ උපාදාන නිරෝධ වුණා නම් කර්ම භවයක් එතන සිදුවන්නේ. කර්ම භව නිරුද්ධ වුණා නම් ඒක ඒ දකින ලද රූප ආදී ධර්මණු තුළින් ඇතිවෙ දික් වෙන සංසාර ගමන දික් ගැසීම නතර වෙනවා. ඒ මේ තස්ස කේවලස දුක්ඛ සංදස නිරෝධෝ හෝති. මේ දුකේ කෙලවර සිදුවන්නේ ඒ ආකාරයෙන්. මෙතන මේ කියන්නේ නැවත නැවත ඉපදී ඉපදී සංසාරයේ දිග්ගැස්සෙන ආකාරයක් එකwidehatකින් අනිත් පැතින් මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නිම කරන ආකාරය. එතකොට මේ සංසාරයේ දිග්ගැස්සන ආකාරය මේ අයගේ ගෙදරවලට ගියාට පස්සේ ටිකක් සමාධිමත් වෙලා ඉඳගෙන හරි නිදාගෙන හරි ටිකක් කල්පනා කරන්න නිඳියක් නැත්නම් කල්පනා කරන්න තමන් ඉස්සර ඇහැට දැකපු රූපයක් වෙන්න ගන්න තමන්ගේ අංග හරි බාහිර රැඟක් හරි ගෑණියක් හරි මිනිහෙක් හරි ඕනෑම දෙයක් හරි මන ඇති පන්න ඇති ඕනෑම රූප මේ රූපය අරගෙන මං කොච්චරනම් මේක ආස්වාද කළාද මේක හොඳයි හොඳයි කිය කියා මං කිව්වද වචන කිව්වේ නැතත් ඉතින් හරි හිතුවා ඉතින් විතක්ක ਵਿਚාර චෛතසික ධර්ම ඇති වෙනවා කියන්නේ වචන පිටකිරියා පිටකිරීමට හා සමානයි ඒ කියන්නේ වාචික ක්‍රියා කියලා අපි වචන පිටකලේ නැතත් සිතින් විතක්කය තියෙනවා නම් ඒ කියන්නේ ඒ දකින දකින රූපය නැවත නැවත නැවත නැවත බලන්නට අදහසක් පහල වෙනවා නම් ඒක ඒ රූපේ නැවත නැවත හිත පැතිරි පැතිරි යනවා නම් ਵਿਚාරයක් ඇති වෙනවා නම් අපි කිව්වේ නැතත් අපි හිතුවා නම් අනේ මේ රූපය හොඳයි ලස්සනයි ආදී වශයෙන් වචන පිටකලේ නැතුවට කමන්නේ එතන වචී සංස්කාර සිද්ධ වෙනවා ඒක නිසා කල්පනා කරන්න තමන්ගේ අතීතයේ අනන්තවත් මෙවැනි අත්දැකීම් තියෙනවා. මේ අත්දැකීම් පාදක කරන කල්පනා කරන මම කොහොමද මේ රූපය ආස්වාද කළේ, අභිනන්දනය කළේ, ඒකක විලකන, බැස්සගෙන, ඒකම අල්ලගෙන දැඟලුවේ කොහොමද සිතින් කියලා බලන්න. ඒ බලනකොට තමන්ට තේරි මේ රූපේ කෙරේ කොච්චර දුරට ආශාව සහිත සප්‍රීතික වශයෙන් ඇතිවෙන තෘෂ්ණාවක් ජනිත වුණාද? කියන්නේ ඔය ආශාවකුත් තියෙනවා ඒ ආශාව හා සම්බන්ධ තෘෂ්ණාවුල් මේ සතුටකුත් ඇති වෙලා තියෙනවා මේකට තමයි නන්දේ කියන්නේ මේක මගේ හිතේ කොහොමද ඇති වෙන්නේ මේක ඇති වුණාට පස්සේ මේ රූපේ මම කොයි විදිහටද උපාදාන කළේ එක්කෝ එක මගේ මගේ මගේ පුතා මගේ ගේ මගේ කාර්යක මගේ භාර්යාව මගේ දරුවෝ ඕන විදිහට ඒ විදිහට හොගන්නට පුළුවන් නැත්තම් තණ්හාවෙන් ඒකත් හිමින් අල්ලන්නට පුළුවන් නැත්තම් මාණේ මට මේ මේවා දේ මේ මේ විදිහට තියෙනවායි කියලා එහෙනම් මාණෙන් උපාදාන කරන්නත් පුළුවන් කවර ආකාරයෙන් උපාදාන කළාට පස්සේ ඒ රූපේ නිසා තමන් කොයිතරම් කායික ක්‍රියා කළාද කොයි විදිහට වාචනික ක්‍රියා සිදු කළාද කොයි විදිහට මානසික ක්‍රියාදාමයන් සිදු කළාද කියලා කල්පනා කරනවා. ඒ බලනකොට මේ උපාදානයේ තුලින් තමන්ගේ සිත තුළ කර්ම බව කොයි ආකාරයෙන් රැස් වෙනවද කියන එක තේරෙන්නේ. තමන්ගේ අත්දැකීම් දින ඕනේ තරම් මේවා පිළිබඳව. මේම හරියට මේක දකිනකොට ඔන්න දැන් ඉතින් තමන්ට තේරෙනවා මේ උපාදාන නිසා මෙන්න මේ ආකාරයෙන් කර්ම භව මගේ සිත තුළ ඇති වෙනවා. මේකක් හේම මැරෙන මොහොතේදී මට සිහිපත් වුණොත් වුණා නම් වුණොත් කියන්නේ Taman දැන් මේ විදිහට රූපයක් ආස්වාද කරගෙන අභිනන්දනය කරගෙන ගිලගෙන බැසගෙන අල්ලගෙන ඉතින් මොනේ කායික වාචික ධර්ම ක්‍රියා කරලා කර කර ඉන්නවා දැන් මේක මරණ මොහොතේ හැම සිහිපත් වුණොත් තණ්හාව ඇති වුණොත් ඒක කෙරේ නියත වශයෙන්ම പ്രേත ලෝක වැනි දුගතියකට තමයි යන්නේ යන්නට සිදුවන්නේ එතකොට මේ විදිහට එක්ක දුකදගාම වෙන්නද පුළුවන් නැත්නම් ඒක වෙනත් ආකාරයකින් යහපත් විදිහට සිදුවන සුගතිගාම වෙන්නද පුළුවන් අනිත් ආදි වශයෙන් මෙනි ක්‍රීම් කිරීමක් කරලා තියෙනවා. එතකොට කොයි ආකාරයෙන් හරි නැවත ඉපදීමක් සිදෙනවා. ඉපදෙනකොට ආයෙ ඉපදෙනවා කියන්නේ මේ භවයේ අපි ඉපදුනේ මව කුසද ඉස්සලම ආවට පස්සේ කොයිතරම් දුක් ගැහැට මාස ගාණක් වින්දාද එළියට ආයේ කොයිතරම් දුක් විඳිනාද ඊට පස්සේ ඉගෙන ගන්න කොච්චර දුක් විඳිනාද දැන් කොච්චර දුක් විඳිනාද කොච්චර ජරා දුක් ඒ විදිහේ ව්‍යාධි දුක් අසනීප වෙන දුක් රෝග දුක් කොච්චර එනවද ඒ වගේම සීත උෂ්ණ මැසි මඳුරු වදුරු දුක් කොච්චර ඒ වගේම අපේ දේවල් ලැබීම අපේ දේ අය සම්බන්ධ එකතු වීම නැත්නම් පියන්ගෙන් වෙන්වීම පිය දේවල් නැතිවීම ආදී දුක් විවිධ දුක් ගැහැට කම්කටොළු කන බොන දුක්, වැසිකිලි කැසිකිලි යන දුක්, ඇඟතේ පවිත්‍ර කරන, සෝදා පවිත්‍ර කරන දුක් ආදී විවිධ දුක් ගැහැට මේ දක්වා අපි කොයිතරම් විඳලා තියෙනවද මේ විදිහට විඳින ලද දුක් ප්‍රමාණය දුක්ගොඩ අර මරණ මොහොතේ ඒ ආකාරයෙන් රූපේ අභිනන්දේ කිරීමේ තුලින් ඇති වූ කර්ම භවශීපත් කිරීම නිසා නැවත ජනිත කර දෙනවා නේද කියන කාරණාව අවබෝධ කරගන්න. මෙතන අපි මේ බලන්නේ එකක් දුරට හරිය දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියා මෙදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව ඉතා සරල වශයෙන් තේරුම් ගන්නටයි මේ උත්සාහ කරන්නේ. මොකද නිවන් යන්නට බෑ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව අත්දකින්න නැතුව. මේක දුකක් කියලා දකින්නට ඕන. මේ දුක්ඛ සමුදය කියලා දකින්නට ඕන. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියලා දකින්නවා. ඒ තුළින් තමයි දුක්ඛ නිරෝධ සත්‍ය අත්දකින්නේ. එතකොට දුක්ඛ නිරෝධ සත්‍ය අත්දකින්න නැතුව දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය මාර්ග සත්‍ය ගැන අවබෝධයක් නැතුව ওই නිවන අවබෝධ කරන්න බෑ වෙනත් ආකාරවලින් භාවනා කරාට ඒක නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේක දුක්ඛ සත්‍ය මේක සමුදය සත්‍ය එතකොට දුක්ඛ සත්‍ය පිළිබඳව පිළිසින දැනගැනීමක් අවශ්‍ය වෙනවා සංකෝපනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ දුක්ඛාරිය සත්‍ය තමාම අවබෝධ කරගන්න ඕන තමාගේම නුවණින් මං දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරගත්ත එකේ මේ ඇයිද කිසිම වැඩක් නෑ බුදුහාමුදුරුවෝ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත්ත එකෙන් අපට ඇති වැඩක් නෑ. තමන් තමන්ගේ නුවණින් තමන්ගේ නැනපමණින් මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නට ඕනේ. ඒ පොත්පත්වල නෙවෙයි මේවා තියෙන්නේ. තමාගේ సంతාණය තුළ ඇතිවන අවබෝධය තුළයි තියෙන්නේ. එතකොට දුක්ඛ සමුදය සත්‍ය සංකෝපණයන් දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහතම්ම. ප්‍රහාණය කරන්නට වෙනවා. එහෙම ප්‍රහාණය කරන්නට නිවන් යන්නට බෑ. ඒ ප්‍රහාණය කිරීමට පිළිපැදිය යුතු මාර්ගය වඩන්නට වෙනවා. ඒ වැඩිමෙන් තමයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිවන් ලබන්නේ. එතකොට Tamanට දැන් තේරෙනවා මේ විදිහට ඇහැට දැකපු රූපයක් අත උදාහරණයක ගන්න කීවේ මේ විදිහට මේ රූපයක් නිසා කොයිතරම් දුරට මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වුණාද කියලා. ඊට පස්සේ කනට ඇහෙන ශබ්දයක් ගන්න. කනට ඇහෙන ශබ්ද ප්‍රිය ශබ්ද හරි අප්‍රිය ශබ්ද හරි ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් ප්‍රිය සද්දයක් හැමුණා නම් ඒක කොච්චර ආස්වාද කර කර ඒකට අල්ලගෙන දඟලගෙන ටේප් එකගෙන සමාහට නැවත නැවත සමාහයට ඩාන්ස් කර කර සින්දුවේ මහන් ඒ විදිහට විවිධ ආකාරයෙන් මේ උපාදාන කරන්නට පුළුවන්. නැත්තම් නරක සද්දයක් වුණා. අපෝ මට මෙහෙම කළා මෙහෙම වේචනය කළා මෙහෙම නින්දා කළා අපහාස කළා පරිභව කළා ආදී වශයෙන් ඒකම අල්ලගෙන දඟලන්නටත් පුළුවන් එතකොට වේදාකාණෙන් මේ විදිහට මේ ශබ්දය අල්ලා ගැනීම නිසා ශබ්දේම උපාදානයක් බවට පත් වෙනවා. ඒ ශබ්දේ උපාදාන බවට පත් වුණාට පස්සේ ඒ ශබ්දේ උපාදානයේ නිසාම නොඑක කායික වාචික මානසික කර්ම සංස්කාර රැස් කරනවා. ඒ කර්ම සංස්කාර මරණ මොහොතේ සිහිපත් වෙන නැවත ඉපදීමට හේතු වෙනවා නැවත ජාති දුක තරහ දුක ව්‍යාධි දුක මරණ දුක් ආදී අපට අත්දකින්නට සිදු වෙනවා මේ විදිහට දුක්ඛ සමුදය සත්‍ය කන තුලින් ක්‍රියාත්මක වෙනවා ඊළඟට නාසය ගන්න. නාසයට දිය ගඳ සුවඳ එනවා. මේ ගඳ සුවඳ උපාදාන කරගෙන ඒවා ආස්වාද කරගෙන නැත්නම් නරක ගඳක් නම් බැනලා ගහගෙන සමහරට අල්ලපු ගෙදර බල්ලා ඇවිල්ලා තමන්ගේ වත් එක ඇතකලොත් එහෙම ඉතින් ගෙවල් ලසර පවස් සම්ඩු සරුවල් වෙන අවස්ථා තියෙනවා. නොඑක ආකාර ඉතින් ওই ගඳ අරගෙන ඒක උපාදාන කරගත්තු නිසා නොඑක ආකාර කර්ම සංස්කාර රැස්වීමයි. ඒවා මරණ මොහොතේදී සිහිපත් වීම නිසා සංසාර ගමන දිග ගැසීමක් කල්පනා කරන්නේ. ඊළඟට දිව ගන්න දිවට දැනෙන රස වර්ග. මේවනම් මිනිස්සු ලෝක සත්‍යත් අදින්ම උපාදාන කරන ඒක නිවස සතු මරමරා තිරිසන් සතු වගේ කන්නේ මැරිච්ච මලකුණු කන්නේ මිනිස්සු උයාගෙන රස කර කර මේවා ඇත්ත වශයෙන්ම දිවට දැනෙන රස නිසා ඒකට ආශා කරපු නිසා ඒවා අල්ලගෙන දඟලලා ඒවා උපාදාන කරන කොච්චර කම්ම බහ රැස් කරනවාද කියලා කල්පනා ගන්න. කායික වශයෙන්, මානසික වශයෙන්, මානසික වශයෙන් ක්‍රියා කරලා මේ කර්ම බහ නිසා සංසාරේ කොයි ආකාරයෙන් දිග්ගැස්සෙනවද? දුක්ඛ සමුදය සත්‍ය කොහොම ක්‍රියාත්මක වෙනවද කියන ඒ කාරණාව තේරුම් ගන්න. මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද කියලා අහනකොට කතමාජ බික්කේ දුක්ඛ සම කතමාජ බික්කේ දුක්ඛ සමුදයන් අරිය සත්‍යයන් යායන් තණ්හා පූර්ව භයක නන්දිරාග සාගතා සතරත්‍රාඥානේශේදී ලංකාම් තණ්හා බා තණ්හා විභව තණ්හා. එහෙමයි බුදුහාමුදුර බොහෝ විට දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද මානේ දුක්ඛ සමුදය සත්‍ය? තණ්හාව, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාවයි. නැවත නැවත ගිය ගිය තැන ඇලෙන බැඳෙන තණ්හාව. මේ විදිහට ඒක විස්තර කරන්නේ. අපි මේ ප්‍රායෝගික වශයෙන් මේ දුක්ඛ සමුදය සත්‍ය එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය දකින්නේ. මේක තමයි වැදගත් වන්නේ. එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් මේ ධර්ම ක්‍රියාත්මක වන ආකාරය දැක්කාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ප්‍රායෝගික ක්‍රියාදාමයේ తాවකාලික වශයෙන් හරි නතර කරන්නට සිත පිරිසුදු භාවයට පත් කරගන්න. භාවනා තුළින් අත්දැක්කොත් නිවන් දකින්නටත් පුළුවන්. මේ විදිහට දිගටම ගේම තමයි කයට කයට දැනෙන ස්පර්ශ. මේවට සාමාන්‍ය ලෝක සත්‍ය කොයිතරම් ඇලිලා බැඳිලා ආශා කරලා ගැටිලා ඒකෙම නිමක්න වෙලා නොයේ දේවල් උපාදාන කරගෙන කොච්චර කම්ම රැස් කරනවද කියලා මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා අපි නොකීවට. මොකද කායට දැනෙන විවිධ ස්පර්ශ නිසා නොඑක ආකාරයෙන් දුක් ගැට කම්කටොළු විඳිනවා ඒවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ සත්‍යයට තේරෙන්නේ නැහැ දුක්ගැට කම්කටොළු තේරුම් ගන්න මේ මිනිස්සු ඒ සත්‍ය සැප ලබා දෙන කරුණයි කියලා. අර තුවාලයක් තියෙන මිනිහට තුවාලේ කහනකොට සැපයි. තුවාලයක් නැති මිනිහෙකුට උතන කහපංජක් වූ කිව්වොත් එහෙම ඒ මිනිහා කහන්න ගියොත් එතන තුවාලේ නියපොත්තර තුවාලේලා දුකක් ඇතිවන්නේ. අර කැසිල්ල තියෙනකම් තුවාලේ තියෙනකම් මේ මිනිහට කැසිල්ල සැපක් වගේ තේරෙනවා වගේ මේ කායත දැන වේද ස්පර්ශ තුළින් ලැබෙන ආස්වාදයන් හොඳයි හොඳයි සුඛයි සබයි කාදී වශයෙන් අරගෙන දඟලන්නේ තුවාලය තියෙන තාක්කල් පමණයි තුවාලය සුව වුණාට පස්සේවා දුකක් වශයෙන් තේරෙන්නේ අනිත් අයට කොච්චර කිව්වත් තුවාලය තියෙන මිනිහාට කිව්වට ඔක කහන්න එපා මිනිහෝ කැහුවහම ඔකේ සැපක් නෙවෙයි වෙන්නේ දුකක් ඔය තුවාලේ වණ වෙනවා උඩු දුවනවා තව තවත් තව තවත් දරුණු වෙනවා කියලා ඒ මිනිහාට තේරෙන්නේ නැහැ ඒ මිනිහා කැහුවහම මේ මිනිහාට සුවයක් දැනෙනවා වගේ තේරෙනවා ඒ මිනිහා ඉතින් කාකා තුවාලේ වණ කරගන්නවා මේ වගේ තමයි ලෝක සත්‍යය කටයුතු කරන්නේ මේ නොදැක්කම නිසා. නැත්තම් තමන් ඒක දැනගන්නට අවශ්‍යකමක් තමන්ගේ සිත තුළ නැති නිසා. තමන් මේක තදින් අල්ලාගෙන ඉන්න දැන් උපාදානනේ කරලා තියෙන්නේ. උපාදානයේ තියෙන බරපතල වරද තමයි ඒ උපාදානයේට අල්ලාගෙන ඉන්න තැනැත්තාට බොහෝ විට ඒක අතහරින්නට කැමති නැහැ. හරියට හරියට මේ මේ මැඩියෙක් අල්ලාගත්තු සර්පෙක් වගේ. ඔය මොකෙක් කන්නේ නැහැ. කලින් මොකෙක් හරි කටට මැඩියෙක් අල්ලාගත්තු අර නයාට ගැහුවත් මේ මේ කටට තියාගත්තු ඒ ගොදුර ඌවට හරින්න කැමති නෑ කවදාවත්. පුළුවන් තරම් මේක තදින් ඒ වගේ නෙමේ උපාදානී ස්වરૂපේ. ඉතින් මේව අල්ලගෙන දඟලන පුද්ගලයන්ට මේක අතහරින්න කියන එකත් බොහෝ විට කනට යහුල් වාගේ. ඒවා මිහිදි දේවල් නේ. ඉතින් මේ උපාදාන කරපු නිසා කර්ම භව කොච්චර රැස්නාද කියලා බලන්න. කායික වාචික මානසික ක්‍රියාදාමයන් ඒ තුනෙන් සිදු කළා ඒ සෑම ක්‍රියාවක් සිදු කරන විටම කර්ම භව රැස්වීමක් සිදු වෙනවා මේ කර්ම භව නිසා නැවත නැවත නැවත නැවත ඉපදී ඉපදී සංසාර දුකම අනුභව කරන්නට සිදු වෙනවා මනසට ඊළඟට බලන්න මනසින් ලැබෙන අරමුණු විවිධ අරමුණු අතීතයේම වෙන්නත් පුළුවන් අතීතේ මට මේක මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම වැරදි කළා මේ මිනිහා මට මෙහෙම දුෂ්ටකම් කළා අතුරුකම් කළා ඒ විදිහට එක්ක හිතන්නකෝ නැත්තම් මේ විදිහට නැලුණා මේ විදිහට සැනසුණා මේ විදිහට ආස්වාද කළා කියලා ඒ පැත්තටත් අතීතය අල්ලන්නට පුළුවන් හොඳ පැත්තට ඒ කියන්නේ දුක මේ අලෝභයේ පැත්තටත් පුළුවන් දේශයේ පැත්තටත් පුළුවන් වෙනත් ඕන ආකාරකින් පුළුවන් අනාගතයත් කොහොමයි අල්ලනවා වර්තමානයේවත් අල්ලනවා ඉතින් එතකොට නොයේක් දේවල් මගේ රට කියලාල්ලයි, ජාතිය කියලාල්ලයි, භාෂාව කියලාල්ලයි, ඒ විදිහට උනත් අල්ලන්නත් පුළුවන්. ඕනෑම දෙයක් සිතින් අල්ලන්න පුළුවන් නොදැක්කම තියෙන්නේ යන්තාදුරටද අවිද්‍යාව මුල් බැසක තියෙන්නේ කොයිතරම් යටටද ගැඹුරටද ඒ තරම් දරටම මුල් බැසගෙන අල්ලගෙන දඟලනවා ගලවන්නට බැරි වෙන විදිහටම ඊට පස්සේ ලෝක සත්‍යයටත් ඒ අල්ලා ගැනීම උගන්වනවා නොයි විදිහට ක්‍රියාදාමයක් සිදු වෙනවා සිදු වෙන්නට පුළුවන් මේක මේ தත්ත්වේ නිසා Taman තේරුම් ගන්න මනසින් නොඑක් දේවල් අරමුණු වෙලා මම කොයි ආකාරයෙන් කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කරමින් කර්ම බව රැස් කරගනිමින් මේ සංසාර ගමන දිග්ගස්සගත් තද කියන කාරණා මේ ඉන්ද්‍රිය හයට අපි කියවේ මේකේ එයා ගැඹුරින් කතා කරලා නෙවෙයි තා සරල වශයෙන් මේ ඔක්කොටම තේරෙන විදිහට මේ කාරණා ඉදිරිපත් කළේ නැහැ කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රිය හයයි මේ ඉන්ද්‍රිය හයට අරමුණු වන්නේ පිළිවෙලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ ඇහැට රූප කනට ශබ්ද ආදී අරමුණු හමු වුණාට පසුව ඒ තුලින් තමාගේ සිතේ ඇතිවන ක්‍රියාදාමයේ කෙලෙසින් ක්‍රියාත්මක වෙනවාද ඒ තුලින් එසේ ඒ මනසේ ක්‍රියාදාමය නිසා කොයි ආකාර ආකාරයෙන් නම් මේ සංසාර ගමන දිග්ගැස්සෙනවද කියන කාරණාව තේරුම් ගන්නට සුදුසුන ආකාරයෙන් තමයි මේ දේශනාව අපි ඉදිරිපත් කළේ. ධර්මයක් දුරට හරි දුක්ඛ සමුදය සත්‍ය මෙහෙමයි ක්‍රියාත්මක වන්නේ කියලා අවබෝධයවත් ඇති වුණා. ඒ අවබෝධය ප්‍රඥාවෙන් ඇති කර ඇතිවන්නේ අවබෝධය ඇති වෙනත් ප්‍රඥාව පහළවන්නේ. ඒකවත් ලොකු දෙයක්. ඒ කියන්නේ මේ අවබෝධයෙන් මේවා කොහොම අතහැරලා නිවන් ලබන්නේ නැහැ කියුණා. ඒකවත් අන්තං ඇති මොකද මේ සම්දුක්ඛ සමුදය ඥානං මේක මූලකමක් අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධය අඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥාන. දුක දන්නේත් නැහැ, දුක්ඛ සමුදය දන්නේත් නැහැ, දුක්ඛ නිරෝධය දන්නේත් නැහැ, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේත් නැහැ අවිද්‍යාව. මෝඩකම. මේ මෝඩකම නිසා ඉතින් සත්‍යෝ මේ කර්මාර්ගය දන්නේත් නැහැ. මාර්ග සම්පන්න කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අර්ථ සත්‍ය. මේක තමයි නිවන් යන්නට තියෙන නියම මාර්ගය කියලා දන්නේත් නැහැ. ඒක නිසා වැඩි දිමාග් ඔස්සේ යනවා දුක්ඛ සත්‍ය නැති නිසාම දුක්ඛ සත්‍යම ආසාද කරනවා දුක්ඛ සත්‍යම ප්‍රාර්ථනා කරනවා සමුදය සත්‍ය නම් දඬනාකම නිසා සමුදය සත්‍යමයි වඩන්නේ ඒක නිසා නිරෝධ සත්‍ය කියන එක ඒගොල්ලන්ගේ අහලකින්වත් කිට්ටුවෙන්වත් නැති ධර්මයක් මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නැතිකමට තමයි අවිද්‍යාව කියන්නේ නෝඩකම කියන්නේ එතකොට මේ අවිද්‍යාවේ අවිද්‍යාව පත්‍ය වීම හේතු වීම නිසා තමයි මේ විදිහට ඇහැ කන නාසය දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් තුළින් රූප ආදී අරමුණු හමු වුණාට පස්සේ විවිධ කම්ම සංස්කාර ජනිත වෙලා සංසාරයේ දිග්ගැසි දිග්ගැසි දිග්ගැසි යන්නේ. මේක තේරුම් ගන්න බලන්න. මෙහෙම තේරුම් ගත්තොත් එහෙම Tamanට තේරෙන්නට ඕන මේකේ එහෙනම් නතර කරන්නේ කොහොමද? බුදුහාමුදුරන්ගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ආවම එක්කේ පාරායන වර්ගයේ තියෙන ගාථාවක් මම මේ කියන්නේ. සමන්ති සබ්බදී සෝතා සෝතානම් කිනිවාරණං සෝතානං සංවරම් බෝහි කේන සෝතා පිටියරි. බුදුරජාණන් වහන්සේ හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා. සමන්ති සබ්බදී සෝතා හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන යනවා. සමන්ති සබ්බදී සෝතා කියන එකේ තේරුම ඒකයි. සෝතානම් කින්නේවාන මේ ජල ප්‍රවාහයන් ආවරණය කරන්නේ නතර කරන්නේ කොහොමද? සෝතාන සංවරම් බෝධි සෝතේ මේ ජල ජල ප්‍රවාහයන්ගේ සංවරය මට කියන්න. හේන සෝතා පිටියරේ කුමකින්නම් මේ ජල ප්‍රවාහයන් බියලවා හරින්නට පුළුවන්ද? ඒකයි ඒකේ ඒ ගාථාවේ සරල සිංහල අදහස. ඥානිසෝසානි ලෝකස්මින් සතිතේ සංනිවරණං සෝතාන සංවරම් භූමි පඤ්ඤායති පිටියේ බුදුහාමුදුරු දුන්නු පිළිතුරේ මේ ලෝකේ යම්තාක් මේ ජල ප්‍රවාහයන් තියෙනවා නම් ඥානිසෝසානි ලෝකස්මින් සතිතේ සංනිවරණං ඒවා ආවරණය කරගන්නට පුළුවන් වන්නේ සම්මා සතියෙන් මොනවද මේ ජල ප්‍රවාහයන් කියන්නේ ඇහැට රූප දක්ෂිත රූපේ සමන්ති ආස්වාන්ති සම්දන්දේ සමදාන ආදී වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ හැට රූපේ දැක්කාට පස්සේ මේ රූප අරගෙන විවිධාකාර සිටිවිලි ධර්ම අර මම කලින් කියපු විදිහට ගණන්නට පටන් ගන්නවා. කනට ශබ්ද හැරුණාට පස්සේ අර ගංගකර වතුර ගලන්නා වගේ ජල ප්‍රවාහයක් ගලාගෙන යනවා වගේ තමයි සිතිවිලි ධාරාවන් ගලාගෙන යන්නේ. මෙහා හිතන්න පුළුවන් මොනවද විනාඩි දෙක තුනන්නේ සිතිවිලි ගැලිය කියලා. විනාඩි හතරක් පාන්නේ ඕක මහ දෙයක් දෙන්නේ. විනාඩි දෙකකට ගලන සිතිවිලි පරම්පරාවේ සංඛ්‍යාව මෙතකයි කියලා සීමා කරන්න බෑ අසංඛේයයි අපමේයයි. මොකද ඒ තරම් වේගෙන් සිතිවිලි ඇති ඇති නැති නැති යනවා. සාමාන්‍ය මනසකට සමාධිය නැති ප්‍රඥාව නැති මනසකට මේක තේරුම් ගන්නට බෑ. ඒක නිසා මේක ඉතාම සුළු දෙයක් කියලා කල්පනා කරන නමුත් මේවා ජල ප්‍රවාහයන් වගේ තමයි ගලන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස මේ ඉන්ද්‍රියන් තුළින් රූප ආදී අරමුණු වුණාට පස්සේ විවිධ සංස්කාර ධන්න මේ ආකාරයෙන් ගලාගෙන ගලාගෙන යනවා මේක නවත්තන්නේ කොතනින්ද සතියේ සංනිවාරණං සීයෙන්. ඒක නිසා ඉදින්දා ජීවිතේද මේ ආකාරයෙන් මේ කරුණ එකතු කරගන්න. මොකද්ද? ඇහැට රූපයක් දැක්කාට පස්සේ දකිමි දකිමි දකිමි දකිමි කියලා ඉදිනලා ජීවිතේ සීකර මෙච්චරයි. ලස් අපි නම් මේකට ලස්සන ගෑම් කෙනෙක් දැක්කම ආසායතේ දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා එහෙම මොනවත් නැහැ. නැත්තම් ලස්සන කාර් එකක් අනේ මටත් මේ වගේ කාර් එකක් ගන්න දෙනවා මොකද උත්ින් අවිද්‍යාවයි දැඩි ලෝකේ ඔක්කොම ඇතිලා ඔක්කොම හිත කැකෑරෙනවා කියලා මඩ ගොහරකට වගේ පාහිත මඩ කරගන්නවා ඉතින් එහෙම ඇති වෙනකොටම ඒක ආ ලෝභය ලෝභය ලෝභය ලෝභය ලෝභය කියලා සතියේ සංනිවන සතිය තුළින් ඒක ආවරණය කරගන්න. ඒ කියන්නේ ඒක දිගින් දිගට ගන්න එක නවත්තන්න. නැත්නම් ඇහැට රූපේ දැක්කට පස්සේ තරහාගිතක් ආවා කියමු. යම් කිසි කෙනෙක් තරහකාරයෙක් හරි වෛරකාරයෙක් හරි මොකෙක් හරි කවුරු හරි සීපත් වෙලා හරි ඉඳලා දැකලා හරි එතකොටම තරහසිලා තරහසිලා තරහසිලා තරහසිලා කියලා ඉදිනදා ජීවිතේ මේ භාවනා නෙවෙයි. ඉදිනදා ජීවිතයට එකතු කරගත යුතු ධර්ම මම මේ කියන්නේ. එතකොට ඒක ජීවිතයට එකතු කරගත්තාම අපේ සිත පිරිසිදුව තබා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ එක විනාඩි 5 10ක් විනාඩි නැත්නම් පැය කාලක් භාගයක් එක තැනක වාඩිලා ඇස් දෙක පියාගෙන සියලු සබ්දෝ සෝබත් දෙත්තා කියලා හරි මොනවා හරි කිය කියා භාවනා කරලා නිවන් යන ඒවා වගේ නෙවෙයි. අර සිත පිරිසිදුව පිරිසිදුව පිරිසිදුව තබා ගනිමින් පුළුවන් තරම් දුරට සිත තුළ ඇති වෙන ක්ලේශ ධර්මයන් අයින් කරමින් සිත පරිසුදු භාවයෙන් යුතුව කටයුතු කරන කෙනාට පහසෙන් නිවන් මඟ අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ ධර්මයේ ජීවිතයට එකතු කරගත යුතු එකක් සාන්දිටික ධර්මයක්. මේ කියන්නේ මේ ජීවිතයේ දැක්කේ හැකි ධර්මයක්. එහෙම අත්දැකින්නට පුළුවන් නම් මේ විදිහට කටයුතු කළොත් මේ ඇයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේක තුළින් සංසාර ගමන දිග්ගැස්සන එක මට අඩු කරගන්නට පුළුවන් නේද කියලා. සතියේ සංනිවාරණ. ඒකයි බුදුහාමුදුරන්ගේ වචන. සතිය තුළින් මේක නිවාරණය කරන. මම අර කලින් කිව්වා ඇයට රූපයක් දැකලා කොයිතරම් විදිහට මම ආශා කළාද, අභිනන්දනය කළාද, සතු වේලා සතුටු වුණාද, මේකට කායික වාචික මානසික ක්‍රියා කළාද, කොයි කොයි විදිහට කටයුතු කරන මේ සංසාර සංසාර දුක් අපි දිගින් දිගට විඳින්නට කටයුතු සලස්වා ගත්තද කියලා. ඒක සිහි කරලා ඊළඟට ඒකම සිහි කරන්නේ අන්නේ එදා මම මේක සතියෙන් සිහි කරලා දකිනින් දකිනින් දකිනින් කියලා නැවැත්තුවනම් නැත්තම් රාගයක් ආන රාගයක් රාගයක් රාගයක් කියලා එතන මේක නැවැත්තුවනම් නැත්තම් ද්වේෂයක් ආවනම් ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් කියලා සංතර කරගත්තා නම් නැත්තම් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් ඊර්ෂ්‍යාවක් කියලා එහෙම මේක නතර කරගත්තා නම් අර ඇති වෙන්නට තිබූ උපාදාන කර්ම භව ආදී සංස්කාර ධර්ම ජනිත වීම එතනම කපා හරින්නට පුළුවන්කම තිබුණා නේද කියන එක තමම අවබෝධ කරගන්නට ඕන. ඉතින් මෙහෙම අවබෝධ කරගත්තාට පස්සේ දිද්දා ජීවිතේට මේක එකතු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස සංවර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේක නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් මූලික වශයෙන් ඇති කරගත යුතු කාරණාවක්. සංවර වන්නට ඕන. නිකන් භාවනා කරනවා කියලා විනාඩි 5 10ක් නැත්නම් බෝධි පොත දවස් දෙක තුනක් හරි භාවනා කරනවා වාගේ නෙවෙයි. එදිනදා ජීවිතයේදී මේ සංවර භාවය ඇති කරගත්තොත් එහෙම මේ අයතම සැනසෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. අනේ ඉස්සර මගේ සිත මෙහෙමයි රාගෙන් කැකේරිච්ච කැරී පිටිනවා, ද්වේෂයෙන් ගිනිගෙන දැවුනා, ඊර්ෂාවෙන් පිටිනවා, ලෝභය ඇතිලා මේ විදිහට මේවා වුණා. දැන් නම් මගේ සිත දැන් හරිය ශාන්තව මැදහත් තබාගෙන ඉන්නට පුළුවන් යන්නේද කියන කාරණාව මේ අයටම කියන්නට පුළුවන් වේවි හරියට ප්‍රායෝගික වශයෙන් කළොත්. ඒක නිසා එදිනදා ජීවිතයේදී මේ ආකාරයෙන් අර ඇති වෙන ඇති වෙන කියන්නේ සංස්කාර ධර්ම කප කප හරින්නට පුරුදු වෙන්නේ. අනවශ්‍ය දේවල්. කියන්නේ Tamanට දැන් ගියාට රාගසිතේ නැතුව ජීවත් වෙන්න බෑ කියලා අපි හිතමු. එහෙම හිතුණත් අනවශ්‍යව තියනවා අනන්තවත්. Tamanට අවශ්‍ය නැති යෝග්‍ය නැති නිසදසු රාග සිටින අනන්ත සත්‍ය ඔක්කොම කපා හරින්නේ. ද්වේෂ සිටින එකක්වත් නෑ ගේ පැවිදි කියලා ප්‍රශ්නයක් නෑ කෙනෙකුටවත් අවශ්‍ය දේවල් නෙවෙයි. ඒව හැම වෙලාවෙම කපා හරින්න බලන්න. මෙහෙම බලනකොට Tamanටම පුළුවන්කමක් ලැබෙනවා සැනසීම ලබන්නට. සාන්තියක් ඒකෙන්ම Tamanගේ සිතේ යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් දියුණු වෙච්ච ආකාරයේ ඒ අනුව පිළිපැද්දොත් අත්දකින්නට පුළුවන්. මා මේ ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නකොට කිව්වා මේ කණින් අහලා අනිත් කණින් පිට කරලා මේකෙන් ඇති වැඩක් නැහැ. මේක හිතේ ධාරණය කරගන්න ඒ අනුව පිළිපදින්න ජීවිතේට ඒක එකතු කරගන්නට කියලා. එකතු කරගත්තේ නැත්නම් මේ ධර්ම කොච්චර ඇහුවත් අපරාධ කාලයේ මිදඟු කිරීම. කොයි සුළු කුසලයක් ඇති වෙයි ඒකෙන් ඇති වැඩක් නැහැ. කුසල් වලින් සංසාරේ දිග්ගැස්සෙනවා. අපිට අවශ්‍ය වන්නේ සංසාරේ දිග්ගැස්ස ගන්නට නෙවෙයි නිවන් යන්නට. නිවන් යන්නට නම් මේ ආකාරයෙන් එදිනදා ජීවිතය ටිකක් දුරට හරි පිරිසිදුව සබා ගන්නට පුළුවන් විදිහට හසුරවන්න පුරුදුවන්න ඕනවන. එහෙම කිරීම තුළින් පහසෙන් පුළුවන්කම ලැබෙනවා මේ සංසාර දුක නිවාරණය. එතකොට මේ දක්වා කියපු කරුණ වල කෙටි සාරාංශය කියලා මේ කෙටි දේශනාව අපි නම් නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද අපි කියවේ නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගමන් කළ යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ජීවිතයට එකතු කර යුතු අංග ටිකක් කිව්වා. සම්මා සංකම්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවා දේව. ඊට අමතරව සතියෙන් සම්මා සතියත් විනාඩි 15ක්වත් දක්වත් ටික ටික හරි කාලය වැඩි කරගනිමින් ජීවිතයට එකතු කරගන්නට කිව්වා. මෙහෙම කරාට නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්න නම් සමාධිමත් සිතක් තියෙන්න ඕනේ. ඒ සමාධිමත් සිතෙන් තමයි ඇත්ත ඇති සිතෙන් දකින්නේ කියන එක කිව්වා. ඒතකොට සමාධියෙන් ඇත්ත ඇතියෙන් දකිනකොට අපි කිව්වේ ඒක බුදුහාමුදුරේ එක් අවස්ථාවකදී කියපු කාරණාවක් පංචස්කන්ධ ධර්මයන්ගේ යථා සත්‍යය. මේදී අපි කිව්වේ පංචස්කන්ධයේ සමුදේවත් නෙවෙයි පංචස්කන්ධයන්ගේ නිරෝධේවත් නෙවෙයි. මහිදී අපි ප්‍රකාශ කළේ දුක්ඛ සමුදය සත්‍යය කොහොමද එදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන්නේ කියන කාරණාව. මෙන්න මේක ඇහැට රූප කනට ශබ්ද ආදී වශයෙන් හමු අරමුණු හමුනාට පස්සේ ඒක සිදුවන ආකාරයයි කියනවා. එතකොට මේක නවත්තගත්තා නම් එහෙම දුක්ඛ සමුදය සත්‍ය නැගතුණා නම් ඒ දුක්ඛ සමුදය සත්‍ය තුළින් දිග්ගැස්සීමට තියෙන සංසාර ගමන නවත්තන්නට පුළුවන්. ඒක නිසා ඒක නවත්තා ගන්නට නම් සත්‍ය තේසම් නිවාරණම් සත්‍ය ඒක ආහාර සත්‍යයේ ගැරීම නිවාරණය කරනවා ආවරණය කරනවා නවත්තනවා. අනිකන් තන් අඩු කරනවා. ඒ විදිහට කටයුතු කරන්න කියන එකයි කියන්නේ. ඉතින් අපි කියුවා අර සමාධිය නැත්නම් යථාභූත ඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා. සමාධියට ඉදින්දා ජීවිතයේදී මෙහෙම කටයුතු කිරීම නිසා සිතේ පිරිසුදු භාවයක් ඇති වෙනවා නම් සිතට රාග, ද්වේෂ ආදී කෙලෙස් ධර්ම බොහෝ දුරට අඩු කරගෙන සිත පිරිසුදු තබා ගන්නට පුළුවන් ශක්තියක් Tamanට තියෙනවා නම් සමාධිය දිනු කර ගැනීම පහසු කාර්යයක්. ඒ සඳහා ආනාපාන සති භාවනාව හෝ කවර Tamanට පුරුදු භාවනාවක් හෝ මේ ඉස්සෙල්ලා මේ හැටි කියපු විදිහට භාවනා කරනවා ඊට ඉදීම හෝ කරන්න සිත සමාධිමත් වේවි. පහසෙන් සිත සමාධිමත් කරගන්නට හැකියාව ලැබේ. එසේ ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේ ආගේ සම්මා සමාධිය දියුණු වේවා. ඒ තුනේ සම්මාදිට්ඨියත් තව තවත් දියුණු කර ගැනීමට හැකියාව ලැබේවා. සම්මාදිට්ඨිය තුළින් දැකිය යුතු මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ආදී දර්ශනයන් අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සහ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ අවබෝධය අධ්‍යක්ීම තුළින් මේ ඇයට නිවනිසන සෙන්ට වාසනාවක් ලැබ වේවා කියලා ආශිර්වාද ඝාතනය කරලා අපි මේ දේශනාව මෙතනින් එන කරන්න. හොඳයි දෙවියන් පින් දෙමු ආකාශත්හාරි කියන පාඩේ ගැන ආකාශත්හාරි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ දක්වන සාසන ආකාශත්හාරි බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං සිරන් දක්වන දේශනම ආකාශත්තාජි බුම්මත්තා දේවානාංග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් දක්වන සෝම් ප්‍රාන්තේ ප්‍රාර්ථනා කරන මිනා පුඤ්ඤ කම්මේන මාමේ මාල් සමාගමෝ සතං සමාගමෝ සෝ යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යවාන් නෝසවතමස්කාරමිච්ඡතු මේක සිරන් කුසල සත්‍යමයගේ මෙලොව යහපත සේවා පරලෝක අපගතස්ක සේවා නිවනිසන් සින්දම් මේ කුසල හේතු වාසනා වේවා විමාදන සීලිස්ස නිච්ඡං වද්ධා පටායනෝට ප්‍රාරෝධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේ විචය අත්ෝ නිබ්බාන සම්පත්තේ